සුවපත් වුණු සිතක සංතානයක හදවතක සතුටය සැනසුම ප්‍රමෝදය ආනිදහස සහිත සුබ සන්ධ්‍යාවක් සැමටම කල්‍යාණ මිත්‍රයනි මේ සනිදා එන්දෑවේ අපි මුණ ගැහෙන්නේ මෙත් මගේ අවසාන වැඩසටහන ලෙසයි මාස හයක් පමණ අපේ හඳුනා ගනිමින් සාකච්ඡා කරමින් මෙනෙහි කරමින් පුහුණු වෙමින් හා දකිමින් පැමිණියා ලස්සන ගමනක් මෛත්‍රිය සමග මෙත්මග මෛත්‍රී මාර්ගයේ මෛත්‍රියෙන් යන මාර්ගය මේ ගමන් මතෙහිදී අපි බොහොම අපූර්ව දේවල් ලස්සන දේවල් අත්දුවා මේ ධහම මොනතරම් සුන්දරද මේ ආධ්‍යාත්මික මාර්ගය මොනතරම් චමත්කාරද සෞන්දර්යාත්මකද නිවන සුළුද සුවපත් කරන සුළුද දහම කියන්නේ දෙහිත පොසුවක් ප්‍රතිකාරයක් ඖෂධයක් බව යලි යලි යලි යලි අපට සනාත වුණා මෙත් මගේ මෛත්‍රී මාර්ගයේ විවරමන විට ඒ මගෙහි ගමන් කරන විට මෛත්‍රිය මෛත්‍රී භාවනාව බොහොම සරල භාවනාවක් විදිහටයි සාමාන්‍යයෙන් සැලකන්නේ කුඩා දරුවන්ට කියා දෙන භාවනාවක් ඕනෑම කෙනෙකුට පහසුවෙන් වැඩි හැකි භාවනාවක් විදිහටයි ඒ ඇත්ත. නමුත් ඉන් එහාට මේ මෛත්‍රිය අපිව රැගෙන යනවා අපේ අවසාන නිෂ්ඨාව තෙක්ම විමුක්තිය තෙක්ම මෛත්‍රිය යනු බෞද්ධ සංකල්පයක් නොවේ මේ මෛත්‍රිය විශිෂ්ට පුරුෂයන් විශිෂ්ට වූ ආධ්‍යාත්මික පුරුෂයන් පුරුෂයන් කියන්නේ ස්ත්‍රීන් සහ පිරිමින් මේ දෙකොල්ලම අද්දුටුව කතා කළා ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂයක් ලැබුවා ඒ වගේම ලෝකෙට දේශනා කළා ඉතින් මේ අපේ සාමාන්‍ය මනස හැම දෙයක්ම බෙදෙන මනසක් බෙදෙන මනසක් දෙකට බෙදෙන මනසක් හොඳ නරක ප්‍රිය අප්‍රිය මනාප අමනාප රුචි හරි අරුචි කැමැති අකමැති මගේ මගේ නොවන දිත්ත මනසක් දෙකට කැඩුණු මනසක් දෙකට බිඳුණු මනසක් ලෝකයේම දෙකට බෙදෙන මනසක් එහෙම බෙදලා එක පාර්ශ්වයකට එක කොටසකට කැමති වෙනවා අනිත් කොටසට අකමැති වෙනවා එක කොටසක් සමග එකතු වෙනවා අනිත් කොටසක් සමග විරසක වෙනවා මේ මනස මේ විත්ව මනස දෙකට බෙදුණු මනස ආ දෙකට බෙදෙන මනස ඒ නිසාම දුක් විඳින මනස තමන් තෝරාගත්ත ඇත්ත ඇත්තෙහි තමන්ට දිගටම ඉඳ බැරි වෙනකොට දුක් විඳිනවා විරසක වුණු දෙයින් සදහටම ඈත් වෙන්න බැරි වුණාම දුක් විඳිනවා මේ පේන දුක නැති ස්වභාවයක් තමා ඒකීය මනස මේ කෑලි දෙකක් නෙමෙයි මේ දෙක එකට එකතු කරලා එක මනසක් හදාගන්නේ ඒකීය මනස, ඒකීයත්වය, ඒකාග්‍රතාව මේ ආදී වශයෙන් ඒ මනස විස්තර කළා. ඉතින් මේ පුරාණේ විදියේ යෝගී මනස එකතු කරගන්නට, ඒකීය කරගන්නට, ඒකාත්ම කරගන්නට විවිධ උපක්‍රම යෙදුවා. විවිධ භාවනා ක්‍රම මන්ත්‍ර ජප කිරීම අභ්‍යාස හුස්ම සමග කරන අභ්‍යාස ඒ යම් ප්‍රතිඵල ලැබුවා මනස එකතු වුණා එක මිටකට ගත්තා මනස ඒකාත්මික වුණා දැන් ලෝකේ බෙදන්නේ නෑ මනසත් බෙදෙලා නෑ ඉතින් මේ ඒකීය මනසත් එක්ක ජීවත් වුණා ඒකීය මනසත් එක්ක මැරුණා ඒකීය මනසත් එක්ක නැවත ඉපදුනා ඒකීයත්වයේ තිබෙන තැනක ඉතින් මේ විශ්වයේ ඒකීයත්වයේ තිබෙන තැනට තමයි බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. අනිත් හැම තැනකම දීලුණු බෙදුණු ස්වභාවයක් තමයි තිබෙන්නේ. සැපදුක හොඳ නරක ලස්සන අවලස්සන ආදී වශයෙන් නම් බ්‍රහ්ම ලෝක විස්තර කරන්නේ ඒකීය ස්වභාවය. ඉතින් මේ බ්‍රහ්ම ලෝක තමයි නිස්සාව උනේ ඒකීයත්වේ. මෛත්‍රියත් එසේ පුහුණු කරන්න පුළුවන් මේ යුරු දෙක යාකරන පාලමක් විදිහට මෛත්‍රිය කෙනෙකුට වර්ධනය කරන්න පුළුවනි. ඒ අරමුණින් මෛත්‍රිය වර්ධනය කළාම මනස ඒකීයත්වයටපත් වෙනවා. මෛත්‍රිය පදනම් කරගෙන බලන්න වෛරය මොනතරම් බෙදනවද? ඒ ගැන උදාහරණ අවශ්‍ය නැහැ. වෛරය කවුල් අතර බෙදීම ඇති කරනවා. ඥාතීන් අතර, හිතවතුන් අතර, ගම, රට, ලෝකයේ, එකම ජාතිය, එකම ආගම අතර මොනතරම් විරසක බෙදීම ඇති කරනවද වෛරය? තරහ හැම විටම ලෝකයේ බෙදෙනවා. තමනුත් බෙදෙනවා. තමන්ගේ එක පැත්තක් හොඳයි තව ක්‍රියාකාරකමක් හරිනේ. දැන් මේ තමයි තරහ තරහට හැම විටම මේ එක පාර්ශවයයි තියෙන්නේ නරක පැත්ත. ඉතින් මේ ප්‍රේමය හැම විටම දකින්නේ හොඳ පැත්ත. දැන් මෛත්‍රියට එනකොට හොඳ නරක කතාවක් නෑ. හොඳ අයට විතරක් මෛත්‍රී කරනව නැතිනම් නරක අයට විතරක් මෛත්‍රී කරනවා. එහෙම කතාවක් නෑ. තර මෛත්‍රිය දකිනවා මේ තරහ විසින් ඇති කරනු ලබන ජංජාලය, අවුල, බෙදීම මොනතරම් සිතිවිලි බෙදනවද, කල්පනා බෙදනවද, බෙදලා විරුද්ධ පාර්ශව හදලා ඕනෝන් ගහ බැන ගන්න තත්යකට වෛරය ඇති කරනවා. ඒක බාහිරේ නැතත් ඔළුව ඇතුලේ මහා යුද්ධයක් කිසි සාමයක් නැහැ. ඉතින් මේ යෝගීන් මේ ස්වභාවය දැකලා මේ දුක දැකලා මේ අසහනය දැකලා මේ විර විය වියුල දැකලා මෛත්‍රී ඒකීය ස්වභාවය පුහුණු කළා. ඒ පුහුණු කිරීම තුළින් ඒ ඇත්තන් ඒ යෝගීන් ඒ විශිෂ්ටයන් මේ ආත්මය වශයෙන් සතුටක් සාමයක් අද්දුව මරණයත් බොහොම සාමකාමී වුණා මරණින් මතු ඒ බ්‍රහ්ම ස්වභාවය මේ මෛත්‍රිය ඇමැති ස්වභාවයත් එක්ක එකතු වුණා. ඒ එකතු වීම සාපේක්ෂ වශයෙන් බොහොම දීර්ඝයි. අපේ ආයසෝලින් කියන්න බෑ. ඉතින් ඒ නිසා සමහර විට ඒ නැත්තන් හිතෙන්ට ඇති ඒ සදාකාලික සාමයක් කියයි. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන කතා කළා. ඒ මෛත්‍රිය අර මෛත්‍රියට වැඩිය වෙනස්. අර ඒකීයත්වයෙන් ඉවර වෙන මෛත්‍රියක් නොවේ. ඉන් එහාට යන මෛත්‍රියක්. ඒ ස්වභාවයත් ඉක්මවා යන මෛත්‍රියක්. මෛත්‍රිය හිතේ ඇති වෙන සිතිවිල්ලක් සිතිවිල්ලක් පමණක් නොවේ එය හැඟීමක් ගුණයක් මෛත්‍රී සියලු සත්‍යෝ සෝපත් වේවා කියවහම ඒ සිතිවිල්ල හොඳ ප්‍රාර්ථනයක් ඒ සිතිවිල්ලම නැවත නැවත නැවත නැවත නැවත නැවත ජප කිරීම තුළින් නැවත නැවත ඒ සිතිවිල්ලම ඇති කර ගැනීම තුළින් ලොකු චිත්ත ඒකාග්‍රතාවක් ඇති කර ඇති වෙනවා ඇති කර ගන්න පුළුවන් ඒ වගේම ලොකු සතුටකුත් ලැබෙනවා කොහොම මොකද බොහොම ප්‍රසන්න ධනාත්මක සිතිවිල්ලක් නිසා නමුත් මෛත්‍රී භාවනාවේදී මේ ගුණයක් මෛත්‍රිය සිතිවිල්ලකට එහා ගිය ගුණයක් විදිහට තමා ධම විස්තර කරන්නේ කුසලතාවයක් හොඳ ගති ගුණයක්. ඒතර මෙතන ගුණයක් වැඩි වීම සිතිවිල්ලක් වැඩි වීම නොවේ ගුණයක් වැඩි වීම. ගුණයක් වඩන්ට පෙර කරගන්න හොඳ බිමක් අවශ්‍යයි. මේ ජීවිතය තමා මෛත්‍රිය වඩන භූමිය. සත්‍යද මුළු ජීවිතේම මෛත්‍රී කිරීම අර සිටිවිල්ලකින් පමණක් නොවේ ජීවිතේම තබන තබන හැම පියවරකින්ම කතා කරන කරන හැම වචනයකින්ම මෛත්‍රිය වැඩි. කල්‍යාණ මිත්‍රවරුනි මේ මෛත්‍රිය මොනතරම් බලවත්ද කියන කාරණේට ධර්මයේ ලොකු උදාහරණ තිබෙනවා. අපි සාමාන්‍ය යෝගී උදාහරණ ගැන කතා කළා, විද්‍යාත්මක නිරීක්ෂණ ගැන කතා කළා, ධර්මයේ බොහොම ලස්සන උපමා දීලා තියෙනවා. මේ අසුරු සැනක කරන මෛත්‍රිය වටිනවා සියලුම පින්කම් වලට වඩා. ඒ වගේම තවත් තැනක ධර්මයේ සඳහන් වෙනවා මේ දවසකට බත්හැලි 300ක් ගානේ වියලා ඛණ්ඩ දෙන මහා දානයකට වැඩිය එක විනාඩියක කරන මෛත්‍රිය හරි මහත්ඵලයි මහානිසංසයි කියන්නේ. දැන් මෙහෙම හිතුවාම කෙනෙකුට මේක සැක හිතෙන්නත් පුළුවන්. මෙහෙම කොහොමද වෙන්නේ? බත්හැලි 300ක් වියලා. දීලපතා දෙන දානයකට වඩා මේ එක විනාඩියක් ඒකේ උපමාව තියෙන්නේ කිරි දොවන්ට යන වෙලාව. වැස්සියෙකුගේ කිරි දොවන්ට යන වෙලාවේ මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒ මෛත්‍රිය අර බත්තලි 300ක් දිලපතා වේලා දෙන දානයකට වැඩිය මහත්ඵලයි මහානිසංසයි. ඒ වගේම අපි කාටත් හිතෙනවා ඒ වගේම අපි කාටත් මුණ ගැහෙනවා පසුතැවීම ජීවිතේ කරගත්ත නැත්නම් Tamange යටින් සිදු වුණු කිසියම් වරදක් කිසියම් අතපසු වීමක් නිසා කාට හරි හිංසනයක් වුණා පාඩුවක් වුණා කාගේ හරි හිත රිදුණා දැන් ජීවිත කාලෙ මේ ගැන පසුතැවෙනවා අයියෝ මම මොකද්ද කිව්වේ මම මොනවද කරේ මොනතරම් හානියක්ද මං කළේ තව කෙනෙකුට තව පිරිසකට. එහෙම නොකර ඉන්නනි තිබුණේ. ඇයි මං එහෙම පවක් කළේ? මෙහෙම මේ එක දවසක් කරපු ක්‍රියාවක් ගැන ජීවිත කාලෙම පසුතැවෙන. ඒ නිසාම විඳවන ඒ නිසාම මෙලව අපායක් කරගත්ත ඇත්තන් ගෝමයි. ඒ ඇත්ත හිතනවා මරණින් පස්සේ අපායට තමයි යන්න වෙන්නේ. බොහොම ලස්සන සූත්‍ර ගණනාවක් මේ ගැන කතා කරනවා ධර්මෙදි එක අවස්ථාවක එක ජෛන ශ්‍රාවකේ නාථපුත්‍රතුමාගේ නිගණ්ඨ නාථපුත්‍රතුමාගේ ශ්‍රාවකේ ඇවිත් බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවක් කරනවා. එතින්දී ඒ ශ්‍රාවකයා කියනවා අපේ ශාස්ත්‍රෝන් වහන්සේ නාථ චිත්‍රතුමා මහාවීර ජෛන මහාවීරතුමාගේ දර්ශනය මොකද්ද? වැරදි කළොත් අපාය යනවාමයි. වැරදි කළොත් අපාය යනවාමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා මේ එහෙම නීතියක් නැහැ. එහෙම නීතියක් නැහැ. සමහර විට මේ වැරදි කියලා ඔබ කියන දේම ශබ්ද ඝාතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොරකමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාමී වරදවා හැසිරීමක් විය හැකි. නැත්නම් කියපු බොරුවක් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට වැරදි මේ කෙනෙක් මෙහෙම වැරද්දක් කරපු අවස්ථාද වැඩි නොකරපු අවස්ථාද වැඩි බුදුරජාණන් වහන්සේ ගණිත ප්‍රශ්නයක් අහනවා මෙතන තාර්කික ගණිත ප්‍රශ්නයක් මිනී මරපු අවස්ථාද වැඩි මිනී නොමරපු අවස්ථාද ඕනෑම කෙනෙක්ගේ වැඩි නිවැරදි අවස්ථානේ වැරදි කරපු අවස්ථා ටිකයි ඒ ගාන ටිකයි ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන එක්තරා තරකයක් ගේන්නේ. එහෙමනම් මේ වැඩිපුර කරපු දෙයට අනුව නෙමෙයිද විපාකෙ ලැබෙන්න ඕනේ. ස්වල්පයක් කරපු දෙයකද විපාකය වැඩි වාර ගණනක් කරපු දෙයකද? ඊළඟට දේශනා කරනවා මේ පටුහිත් පුංචිහිත් කරපු පුංචි පුංචි පාප කර්ම අකුසල කර්ම යන යන තැන අරගෙන යනවා. ඒ හිත පුංචි මෙලවත් අරගෙන යනවා පරලොවටත් ගෙනියනවා. හැබැයි පුළුවනි නම් හිත පුළුල් හිතක් ගැඹුරු හිතක් බවට පත් කරගන්න ඒ පුළුල් ගැඹුරු හිත ඉදිරියේ අර පුංචි අකුසල කර්ම ජීවිතේ එක්වතාවක් දෙවතාවක් තුන්වතාවක් කළ අකුසල කර්ම මොට වෙලා යනවා. ඒව මොට වෙලා යනවා. දිය වෙලා යනවා. ඉතින් මේ පිළිබඳ අපි අර ලුණු උපමාව කතා කළා. ඒ වගේම තව උපමාවක් ධර්මයේ තියෙනවා. මේ තියුණු හෙල්ලක් අරගෙන ඉන්න කෙනෙක්. බොහොම තියුණු මොහොතක් තියෙන හෙල්ලක් අරන් ඉන්න කෙනෙක් කොට කවුරු හරි කියනවා මට පුළුවනි ඔය හෙලිත් උඩ මගේ අල්ලෙන් අනිත් පැත්තට නමන්න. ඒ වෙන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහමින් පුළුවන්. මේ හෙලිත් උඩ අයෝමේ වාණී හෙලිත් උඩ කාට හරි පුළුවන් ද අල්ලෙන් අල්ල තියලා ඒ තුඩ අනිත් පැත්තට හරවන්න. එහෙමනම් කරන්න බෑ බුදුහාමුදුරනේ. අන්න ඒ වගේ මෛත්‍රී හිත කෙනෙක් ගැඹුරින් වඩනවා නම් එය අර අයෝමේ හෙලිතුඩක් වගේ මිනිස්සෙකුටවත් අමනුස්සයෙකුටවත් බෑ එය විනාශ කරන්න. එය ආපස්සට හරවන්න බෑ මොනම බාධාවක් පීඩාවක් මනුෂ්‍ය ස්වභාවයෙන් ආවත් අමනුෂ්‍ය ස්වභාවයෙන් ආවත් කම්පා කරගන්න බෑ. හානියක් කරන්න බෑ. ඒ වගේම මේ මේ සීලය ගැන කතා කරනකොට පංච සීලය, නිතිපතා සීලය, ඊළඟට උපෝසත සීලය තිබෙනවා. ඔය අට සීල්, දස සීල්, නවාංග උපෝසත සීලය කියලා දෙයක්ත් තියෙනවා. සිල්පද 9ක්. 8ක් දැන් අෂ්ටාංග සීලෙම තමයි 10ක් වෙන්නේ. ඒකට තව එක ශික්ෂාපදයක් එකතු වෙනවා. එක ශික්ෂාපදයක් දෙකට කඩනවා. එතකොට තමයි 10 වෙන්නේ. හැබැයි නවාංග උපෝසත සීලය ඊට වෙනස්. එතන නවවෙනි ශික්ෂාපදේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රියත් උපෝසතයක් විදියට ශික්ෂාපදයක් විදියට දැන් විස්තර කරනවා. කල්‍යාණ මිත්‍රවරුනි මෛත්‍රී ප්‍රතිඵල මෙලෝ වශයෙන් ලැබෙන ප්‍රතිඵල තමයි බොහෝම වැඩි කියන්නේ සිල්ලර ප්‍රතිඵල හැබැයි මේ සිල්ලර ප්‍රතිඵල ලබා ගන්නට මිනිස්සු මොන තරම් වියදම් කරනවද මොන තරම් කාලය නාස්ති කරනවද බෙහෙත් බොනවද තොවිල් නටනවද ඌණියම් කපනවද නූල් දානවද සෙත් කවි කියනවද තව මොන තරම් දේවල් කරනවද හැබැයි මෛත්‍රිය මේ සියලු සිල්තර ප්‍රතිඵල නොමිලේම කෙනෙකුට ලබා දෙනවා අවංකවම අවංකවම මෛත්‍රිය සමග ජීවත් වෙනවා මේ මෛත්‍රියත් එක්ක ජීවත් වෙන ක්‍රම 8ක් දහමේ සඳහන් කරනවා මේ ගැන අපි දවසකත් කතා කළා විස්තර කරන්නේ නම් කරගෙන ගියා. ලස්සන ආසීවිතාය, භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, සුසමාරද්ධාය, ಪರಿචිතාය. මේ pāli වචන pāli වලට කවුරුත් බය නැහැනේ. පාලිනෝ කිව්වොත් බණ කිව්වේ නෑ වගේත් වෙනවනේ. දැන් මෙන්න ක්‍රමාර්ථ. මේ මෛත්‍රිය මෛත්‍රී ප්‍රතිඵල ගන්න නම් මේ විදිහට තමයි මෛත්‍රී කරන්නේ. ආසේවිතාය කියන්න පුළුවන්ද තමන් ඇසුරු කරන්නේ මෛත්‍රියයි ආසේවිතා ඇසුරු කරන්නේ මෛත්‍රිය වෙන කිසිම ස්වභාවයක් කෙනෙක් නෙමෙයි මගේ හොඳම යාළුවා මෛත්‍රිය මම කිට්ටු වෙන්න ඇසුරු කරන්නේ මෛත්‍රියත් එක්ක. ඉතින් කිට්ටුවෙන් ඇසුරු කරනවා කියන්නේ අපිට ගැටලුවක් ප්‍රශ්නයක් ආවම ඒක කියන්නේ කිට්ටුවෙන් ඇසුරු කරන කෙනාටනේ උපදේශයක් ගන්නෙ කිට්ටුවෙන් ඇසුරු කරන කෙනාගෙන්නේ. එතකොට මේ ආශීවිතාය මෛත්‍රිය නම් කෙනෙකු කිට්ටුවෙන්ම ඇසුරු කරන්නේ ගැටලුවක් ප්‍රශ්නයක් චිත්ත පීඩාවක් අභියෝගයක් නැති වුනහම අහන්නේ මම මොකද කරන්න ඕනි කියලා මෛත්‍රිය. මෛත්‍රියෙන් තමයි උත්තරයක් හොයන්නේ. අන්න ඒ තැනට අපි මෛත්‍රිය පුහුණු කරන්න ඕනේ. මෛත්‍රී භාවනාව. අපි ද්වේෂයෙන් අහන්න පුළුවන්, පරිගැනීමෙන් අහන්න පුළුවන්, මානෙන් අහන්න පුළුවන්, මට මෙහෙම කරා මෙච්චර උදව් කරන මම මොකද කරන්නේ දැන් මේ මිනිහට මොකද කියන්නේ? මානෙන් ඇහුවොත් දෙන උත්තරේ එකක් වෛරයෙන් ඇහුවොත් තව උත්තරයක් දෙන්නේ පසුතැවිල්ලෙන් බයෙන් ඇහුවොත් දෙන උත්තර වෙනස් අපි වැඩිපුර ඇසුරු කරන්නේ පසුතැවීම නම් පසුතැවෙන උත්තරයක් වැඩිපුර අපි ඇසුරු කරන්නේ වෛරය නම් වෛරී හිතක් වැඩිපුර අපි ඇසුරු කරන්නේ මානේ නම් අහංකාර උත්තරයක් ඒතර මේ අපිට හිතෙන්නේ මේ උත්තරයක් කියන්නේ අපිට හිතෙන්නේ එහෙමයි. අපි වැඩිපුර ඇසුරු කරන මානසික ස්වභාවයෙන් තමයි අපිට මඟ පෙන්වීම ලැබෙන්නේ. ප්‍රශ්නයක් වුණාම අපි ක්‍රියා කරන්නේ ඒ ලැබෙන අනට අනුව. එතකොට වැඩිපුර මෛත්‍රිය ඇසුරු කරනවා නම් ආශේවිතා අපි අහන්නේ මෛත්‍රියෙන්. මොකද මම කරන්නේ? උදේ උත්තරේ ඉන්නේ මෛත්‍රියෙන්. මෛත්‍රී සහගත සිටිවිල්ලක් මෛත්‍රී සහගත වචනයක් මෛත්‍රී සහගත බැල්මක් මෛත්‍රී සහගත නිහිඩියාවක් මෛත්‍රී සහගත ඉවසීමක් භාවිතා දෙවෙනි ක්‍රමය වවනවනම් సంతානයේ කියන කෙතේ යම් කිසි දෙයක් වවනවා නම් වවන්න මෛත්‍රිය. කිසියම් වගාවක් කරනවා නම් අපි නිතර නිතර ඒ ගැන හොයලා බලනවා, වතුර දානවා, පොර දානවා, සැලකිලිමත් වෙන ඒ වගේ තමන්ගේ ආධ්‍යාත්මය හදවතේ පැල කරගත්ත, රෝපණය කරගත්ත, සිටුවාගත්ත මෛත්‍රිය කෙරෙහි දිනපතා සැලකිලිමත් වෙන්න හරියට පෝච්චියක හිටවපු මල් පැලයක් වගේ පොසු පැලයක් වගේ බහුලී කතා මේ මෛත්‍රිය ආමෙන්න මෛත්‍රී කරන වෙලාව දවසකට එක වතාවක් දෙවතාවක් උදේට හැන්දෑවට පන්සිල් ගත්තාම පිළිත් කිව්වට පස්සේ දෙවියන්ට පින්නිලා මේ විදිහට එහෙම මේ අර බෙහෙත් බොනවා වගේ කෑමට පස්සේ කෑමට ඉස්සෙල්ලා දවසකට දෙවරක් එහෙම නෙවෙයි බහුලී කතා බොහෝකට කරන ක්‍රියාවක් තිබෙනවා නම් ජීවිතේ එය මෛත්‍රිය විය යුතුයි බොහෝකට කරන තව ක්‍රියා තියෙන්න පුළුවන් ඕන තරම් ජීවිතයේ ක්‍රියා වල එකතු වෙන්නේ හැබැයි වැඩිපුරම කරන ක්‍රියාව මොකද්ද මෛත්‍රිය කිරීම අනේ එතෙන්ට අපි එන්න ඕනේ යානි කතා යානාවක් මෛත්‍රී කියන්නේ වාහනයක් ඒ මෛත්‍රියම වාහනයක් කරගන්න වෙන වාහනවල නගින්න එපා වාහන ඇවිල්ලා අපිට කතා කරනවා එන්න එන්න එන්න තරහ ඇවිල්ලා අපිට කතා කරනවා කුලප්පු කරනවා එන්න මගෙත් එක්ක අපි හොඳට හොඳ වයින් දෙකක් කියමු නෑ ඒ වාහනවලට නගින්න එපා හොඳට පුහුණු වෙන්න මෛත්‍රිය නැමැති වාහනේ පමණක් ගමන් යන්න. වස්තු කතා. Tamange කියලා ගයක් තියෙනවා නම් මෙන්න මගේ නිවහන කියලා කියන්න පුළුවන් නම් එය තමා මෛත්‍රිය. මෛත්‍රිය Tamange නිවහන කරගන්න. නිවහන කියන්නේ කොහේ ගියත් ආපහු වෙන්නේ මෛත්‍රිය. වෙන තැන් වලට යන්න පුළුවන් රස්තාවට වෙන ගමන් බිමක්. හැබැයි නැවත එන්නේ මෛත්‍රියට. මෛත්‍රිය තමයි Tamange gedara කියන හැඟීම ඇති කරගන්න. අනුත්ථිතාය අපි වැටුනහම ආපහු නැතිකිනවනේ. වැටුනහම නැතිකින් දෙතේ ඉතින් නැගිටිනකොට අපි මොනවා හරි අල්ලගෙන ළඟ තිබිච්ච බිත්තියක් අල්ලගෙන පුටුවක් අල්ලගෙන වැටක් අල්ලාගෙන ගහක් අල්ලාගෙන නැකිටින්නේ අනුත්ථිතාය කියන්නේ අනුව නැකිටින් මෛත්‍රිය එල්ලිලා නැකිටින් මෛත්‍රියේ පිහිටින් හිත ගන්න මොන හේතුව නිසා වැටුණත් මේ අකුසලයක් අල්ලාගෙන නැගිටින්න එපා පව්. මනසින් වැටුනොත් ආර්ථික ප්‍රශ්නයක් නිසා හරි ඉත්‍රිදීමක් නිසා හරි අසනීපයක් නිසා හරි ඉතින් වැටුනොත් විවිධ උපක්‍රම වලින් නැගිටින්න පුළුවන්. හැබැයි හැම විටම පුහුණු වෙන්න මෛත්‍රිය අනුව නැගිටින්න. සුසමාරද්ධා යම පටන් ගන්නකොට මනාව ආරම්භයක් දෙන්න හැම දෙයකම අවදි වීමට මූණකට හේදීමට තේකක් වීමට වැඩට යනවා මේ හැම දෙයකම වාහනේ පදවනවා මේ හැම දෙයකම හොඳ ආරම්භයක් දෙන්න මෛත්‍රියෙන් මෛත්‍රියෙන් පටන් ගන්න කෙනෙක් බවට පත් වෙනවා ಪರಿචිතා දිනපතා පුහුණු කරන යමක් තිබෙනවා නම් පුරුදු කරන යමක් තිබෙනවා නම් එය මෛත්‍රිය වෙන්න ඕනේ ඒතර මෙන්න ක්‍රමාර්ථ. දැන් බලන්න දහමේ මොන තරම් අපූර්වට මේ වට කරලා කියලා තියෙනවද? එම්ම සියලු සත්‍ය සෝපත් ඒවා කිව්වම නෙමෙයි එහෙම කියන්න පුළුවනි. එහෙම දිගින් දිගටම කෙනෙක් කියනවා නම් හිත එකඟ වෙනවා. එකඟ නොවෙන්නේ නැහැ. සියලු සත්‍ය සෝපත් ඒවා සෝපත් ඒවා සෝපත් ඒවා කියා කෙනෙකු නැවත නැවත නැවත නැවත හිතනකොට හිත එකඟ වෙනවා. ඒ එකඟ වීම නිසා සතුටක් දැනෙනවා. කයත් සැහැල්ලු වෙනවා. ප්‍රතිඵලක් තියෙයි. හැබැයි ඒත නෙමෙයි මෛත්‍රිය කියන්නේ ඊට වඩා ජීවී දෙයක්, ආත්මීය දෙයක්, සජීවී දෙයක් වෙන්නට ඕන. ඒ නිසයි මෙහෙම ක්‍රම අටකින් කියලා තියෙන්නේ. අපි කලිනුත් කතා කරා මේ කර්මය ගැන. අපි හිතනවා කරපු කර්ම අපි අනිවාර්යෙන් දෙවන්න ඕනේ. කළා නම් දෙවන්න ඕනේ. එහෙම නීතියක් නැහැ. කළා නම් දෙවන්න ඕනේ කියන නීතියක් නැහැ. යම් විදිහට විඳින්න හිතාගෙන නැත්තරේ ඒ විදිහට විඳින්න වෙනවා. මේකයි වෙනස. කරපු විදිහට විඳිනවා නෙමෙයි විඳින්න ඕනේ විදිහට කළා නම් ඒ විදිහට විඳිනවා. එතකොට කර්මය කියන්නේ සකස් කරන දෙයක්. කියන්නේ එකපාරක් කරපු ගමනින් මේ කර්මය මෝරල මෝරල විපාකි දෙන්නේ. එය කාලයක් යනවා. කාලයක් ඇතුළත තමයි මුදෝපු ගමන් කිරිමි දෙන්නේ කියනවා වගේ. ඉතින් මේ අපි සංසාරේ දිගට යන්නේ කර්මත් එක්ක. හොඳ කර්මයි නරක කර්මයි මේ කර්ම දෙකත් එක්ක තමයි අපි සංසාරෙ දිගටම යන්නේ. මෛත්‍රිය මේ බොහෝ කර්ම ශේ කරන්නට ශේ කරන්නට උදව් කරනවා. මෛත්‍රිය ගැඹුරින්ම පිටනකොට මේ කර්ම ශේ වෙලා යනවා. අලුත් ජීවිතයක් කෙනෙකුට මෛත්‍රිය ලබා දෙනවා. අර පරණ වැරදි කරපු කෙනා නෙමෙයි මෛත්‍රියත් එක්ක අලුතින් උපදින්නේ. මේ තමයි වැදගත් කාරණේ. නැවත නැවත වැරදි කරමින් කරමින් කරමින් ආම මෛත්‍රී කරනවා මට විපාක නැහැ කියලා කියන්න බෑ. හැබැයි කිසියම් මොහොතක කෙනෙක් මෛත්‍රියත් එක්ක ඇසුරු කරන්න පටන් ගත්තාම මෛත්‍රිය වවා ගත්තාම තමන්ගේ අධ්‍යයනතරේ මෛත්‍රියම නැවත නැවත පුහුණු කරනකොට යානාව විදිහට මෛත්‍රිය පාවිච්චි කරනකොට තමන්ගේ ගෙදර මෛත්‍රිය කියලා හිතනකොට මේ විදිහට වැඩිනාම නැතිින්නේ මෛත්‍රියෙන් ඕනෑම වැඩක් ආරම්භ කරන්නේ මෛත්‍රියෙන් මේ විදිහට අන්න එතන අලුත් කෙනෙක් පහළ වෙනවා. සිටිය කෙනා නෙමේ අලුත් කෙනෙක්. ඊට පස්සේ මේ විමුක්තිය පැත්තටම ධහමේ තියෙන්නේ සද්ධර්මයේ විමුක්තියම අරමුණු කරගෙන කාරණා දෙකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සප්තබොධ්‍යංගයයි. ධනිත් කාරණා ලෞකික දේවල් වලට සාවිච්චි කරන්න පුළුවන්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියනේම අපි දන්නවා සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය සතර ඊර්තිපාද පංච බල පංච ඉන්ද්‍රිය දැන් මේවා සාමාන්‍ය යෝගින් අතරත් තිබුණු දේවල් සම්මාදිට්ඨිය නැතුවත් ওই කාරණා ටික තියෙන්න පුළුවන් හැබැයි සප්ත බොජ්ජංගයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නැහැ. ඒ කියන්නේ බුදු සසුනේ පමණයි. බොජ්ජංග ගැන කරන දේශනාවල ධර්මයේ තිබෙනවා මෛත්‍රියෙන් පෝෂණය වුණු සති සම්බොජ්ජංගය මෛත්‍රියෙන් පෝෂණය වුණු ධම්මවිචේ සම්බුද්ධංගය මේ බුද්ධංග හත ගැන මෙහෙම දේශනා තියෙනවා සියලු ආශ්‍රවයන් ඡය කරන්නට හේතු වෙනවා බලන්න මොනතරම් ලස්සන අපූරු සරල මඟ පෙන්වීමක්ද මෛත්‍රිය දියුණු කරන්න පුළුවන් ඊළඟට ඒ දියුණු කරපු මෛත්‍රිය බොච්ඡංග වැඩිම දක්වාම ගෙනියන්න පුළුවන්. ඒතර බොච්ඡංග වඩන්න පුළුවන් මෛත්‍රිය එකක් මෛත්‍රිය නැතුව. හැබැයි මෛත්‍රියත් එක්ක බොච්ඡංග වඩනකොට එතන තිබෙනවා පහසුවක්, ලේසියක් සතුටින් වඩන්න පුළුවන් පැහැල්ලුවෙන් මේ ගමනේ යන්න පුළුවන්. එමෙන්ම තමන්ට අනුන්ට සිරිහැරයක් නොවන විදිහට විමුක්ති මාර්ගයේ කෙනෙක් වෙයික යනවා මෛත්‍රිය දැන් මේ කාරණා ඒ ධර්මයේ තිබෙන බොහෝම විචිත්‍ර වූ කාරණා තව කියන්න පුළුවනි මේ ප්‍රමාණවත් කල්යාණ මිත්‍රයනි පැහැදිලිව තේරුම් ගන්නට මේ මෛත්‍රිය කියන්නේ හුස්ම වගේ දෙයක් විය යුතුයි. අර සම්ප්‍රදායික මෛත්‍රී භාවනාවක් තිබෙනවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හිතවත්ය නිදුක් වෙත්වා නැදහත්ය හිතවත්ය එහෙම යන ක්‍රමයක් තිබෙනවා ඒ ප්‍රතිඵල තියෙනවා ප්‍රතිඵල නැත්තම් එහෙම ක්‍රමයක් කවුරුත් දාස්ථානක් තියෙන්නේ ඒ වගේම උතුරු දිශා දකුණු දිශා දිශා වශයෙන් ක්‍රමයක් තිබෙනවා ඒ ඒ මොනම ක්‍රමයක් නැතුවත් අර කාරණාට අපි ඔළුවට ගත්තොත් වැඩිපුරම මාය සිහි කරන්නේ මෛත්‍රියයි ආශේවිතා භාවිතා මමගේ ආධ්‍යාත්මයේ වවාදන්නේ මෛත්‍රියයි මෛත්‍රී බීජයයි බහුලී කතා දවසේ වැඩි වෙලාවක් මම කරේ කුමක්ද කියලා මමම ආපහු ආවර්ජනය කරලා බැලුවොත් හරි කවුරු හරි මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් මෛත්‍රිය කියලා මට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. බහුලී කතා, යානි කතා. මම මෙතනින් තව තැනකට යනවා නම් යන වාහනේ මෛත්‍රිය නැති වාහනින් යන්නේ. අතෘප්තියෙන් වෛරයෙන් නෙමේ මෛත්‍රියෙන් යන අපි තනින් තැනට යනවා. පදිංචිය අත්හැරලා යනවා. රස්සාව දමලා ගහලා යනවා. පුද්ගලයෙකින් වෙන් වෙලා යන මේ ජීවිතේම ගමනක්. හැබැයි යන හැම ගමනක්ම මෛත්‍රියෙන් යන ගමනක් වෙන්න පුළුවන්. වත්තු කතා කොහි ගියත් මොන හේතුව නිසා කොහි ගියත් ආපහු මෛත්‍රියට එන්න. මොකද මෛත්‍රිය තමයි Tamange මගේ කියලා කියන්න පුළුවන් gedara මගේ gedara කියලා මෛත්‍රියට කෙනෙක් කියන්න පුළුවන්. අන්න ඒ සැනසෙන්නේ අභියෝග නිසා වැටුණත් අනපේක්ෂ විදුන් නිසා වෙන පිටුරු ගස්වලේ නුලා නැගිටින්න එපා මෛත්‍රියෙන්ම නැගිටින්න ඕනෑම වැඩක් මෛත්‍රියෙන් පටන් ගන්න වැඩිපුරම ජීවිතයේ පුරුදු කරන දේ මෛත්‍රිය කරගන්න. ඒකට මේ විදිහට මෙහෙම මෛත්‍රියක් අපි ඇසුරු කරනවා නම් අත්දකින්නවා නම් ප්‍රගුණ කරනවා නම් අපි වඩන සති භාවනාව සතිපට්ඨාන භාවනාව අපිට යන්න අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බොහොම සුව පහසු මඟක් බවට පත් වෙනවා දුෂ්කර ගමන ආරි මාර්ගයේ දුෂ්කරයි හැබැයි දුෂ්කර බව අඩු කරලා අඩු කරලා අඩු කරලා මෛත්‍රිය යාලු කටු අපුල් තියෙන පාරකට කාපට් එකක් එළුවා වගේ සුවයක් පහසුවක් නිර්පන්තිත බවක් ඇති කරලා දෙනවා අවසාන කාරණය හිතේ විඥානයේ සාමාන්‍ය ස්වභාවය පුංචි බව, පටු බව. මේ වචනේ අපි නිතර කතා කළා පටු හිත. පටු හිතක් කියන්නේ ඉඩක් නැහැ. තව කෙනෙක්ගේ මතයකට ඉඩක් නැහැ. තව කෙනෙක්ගේ අදහසකට ඉඩක් නැහැ. තව කෙනෙක්ගේ යෝජනාවකට ඉඩක් නැහැ. හැප්පෙනවා. පුංචි ඉඩක කෙනෙක් හිටියොත් මේ පැත්ත හැරුණත් දික්ටි හැප්පෙනවා. අර පැත්ත හැරුණත් හැප්පෙනවා. ඉතින් ඔළුව ඉස්සුවත් වහලේ ඔළුව හැප්පෙනවා. ඒක පුංචි. පුංචි හිතක ස්වභාවය හැම විටම ගැටීම. ඉතින් අපි හිතනවා මේ වැරදි දික්ටිවල. දික්ටිවල නෙමෙයි. අපි හදාගෙන තියෙන්නේ පුංචි හිතක්. ඒ නිසා තමයි වැඩිපුර ගැටෙන්නේ. ඒ නිසායි අපිට විමුක්තියක් නැත්තේ. ඉතින් අර සියලු සත්‍යෝ සෝපත් වෙත්වා කියන සිතිවිල්ලත් එක්ක අපි දිගටම ජීවත් වෙනකොට මේ පිටි ටික ටික ටික ටික පළල් වෙන්න පටන් ගන්නවා. පළල් වෙන්න පටන් ගන්නවා. දැන් අත් දෙක දිගෑරියා කියලා කොහෙවත් වදින්නේ නැහැ. උඩ පැන්නා කියලා ඔළුව වදින්නේ නැහැ පහලේ. තව තව වඩන්න. ඒ නිසා මේකට කියන්නේ අප්පමඤ්ඤ. වැළුවාම අපිට සීමාව පේන්නේ නැති මට්ටමට යනකොට විත්‍යක් නෑ වගේ. කොයි පැත්ත බැලුවත් විත්‍ති වහලවල් නෑ. සිතෝසේ කරණම් ගන්නට පුළුවන්. හැබැයි විත්‍ති තියෙනවා. පිටින ඇත්තනේ. ඉතින් ඒ ඉතර ඈත අපිට යන්නට අපේ ආංශ කෙටි. ඈතින් ඈතට ඈතින් ඈතට නම් වැට තියෙන්නේ. ඉතින්ට යන්න කලින් අපි මැරෙයි. මේ වැටක් නැත්තේ නෑ. ඒ සම්ප්‍රදායික මෛත්‍රියේ සීමාවක් තියෙනවා. හැබැයි සීමාව සාමාන්‍ය මනුෂ්‍ය සීමාවට එහා ගිය සීමාවක්. ඉතින් ඒ නිසා තමයි මේ භ්‍රම ලෝක මරණින් පසු ඒ ලැබෙන රූපී ධ්‍යාන තත්ත්ව ධ්‍යාන ලෝක බොහොම නිදුක් තැන් විදිහට ඒ අත්දැකීම් ලැබුවා විස්තර කරන්නේ. හැබැයි ඒව කාලිකයි. සංසාරේ කොටසක්. නැවත සංසාරයට එන්න වෙනව නෙමෙයි. එයත් සංසාරෙම කොටසක්. ඉතින් මේ ධර්මයේ දේශනා කරනවා ඒ ස්වභාවය අපි හදාගත්ත දෙයක් කියලා දකින්න. සිතිවිලි වලින් හදාගත්ත දෙයක්. සිතිවිලි වලින් යමක් හදාගන්නවද? ඒ හදාගත්ත දේ හිතට ඕන තරම් කාලයක් තියෙන්නේ නැහැ. අවුරුදු 10ක් කියන්නේ අවුරුදු 10 මහ ලොකු දෙයක්. අවුරුදු 50ක් කියන්නේ 50ක් මහ ලොකු දෙයක්. දුක කාලයක්. හැබැයි හිතේ තියෙන ආශාවට සාපේක්ෂව අවුරුදු 50 පුංචි ආශාව ඉතරදී පිට. කල්පයේ කෙටි තණ්හාව දීර්ඝයි. එනිසා මෙතන අවුරුදු ගාන නෙමේ වැදගත් වෙන්නේ. අවුරුදු ගානකට බෑ දුක අඩු කරන්න. කල්පයකට බෑ දුක අඩු කරන්න. සංනාව කල්පයකට වැඩි දිගනයි. මේ ස්වභාවය දකින්න. මේ මෛත්‍රියෙන් ඇතිවෙන යම්තා කායික සෝයක්, මානසික සෝයක් තිබෙනවද? ඒ සෝය සිතිවිලි වලින් හදාගත්ත දෙයක්. නිසා හිතට ඕනේ තරම් කාලයක් තියෙන්නේ නෑ. අනත්තයි. එයත් අනත්තයි. මේ දැකීම තුළ අර මෛත්‍රියට තිබුණා නම් ඇලීම, මෛත්‍රිය නිසා ලබන ප්‍රතිඵලවලට තිබුණා නම් ඇලීම, ඒවා අයිති කරගෙන තිබුණා නම්, ඒවට රැවටිලා තිබුණා නම් ඒ රැවටීම නැති කරගන්න ඒ අයිතියේ තියෙන බොළඳ බව අත්දකින්නට උදව් වෙනවා. ඒ දැකීම එතනින් නිදහස් වෙන්න උදව් වෙනවා. මෛත්‍රියෙන් නෙමෙයි නිදහස් වෙන්නේ. මෛත්‍රියට අපි රැවටිලා හිටියනම්. මෛත්‍රිය තමයි විමුක්තිය කියා. මෛත්‍රිය තමයි ගැළවීම කියලා හිතන් හිටියනම් ඒ රැවටිල්ලෙන් මිදෙන්නට ඒ හීනෙන් අවදි වෙන්නට උදව් වෙනවා ඒ මෙනෙහි කිරීම මෙතන මේ මොහොතේ ඒ නිදහස අත්දකින්නට පුළුවන් මෙතන මේ මොහොතේ මෙතන මේ මොහොතේ නිදහස් අත්දකින්නට මෛත්‍රියත් එක්කත් පුළුවන් මෛත්‍රිය වඩන්න නැතුවත් පුළුවනේ. අනිවාර්යයෙන්ම මෛත්‍රිය වඩන්න ඕනේ කියලා නීතියක් නැහැ. නමුත් මෛත්‍රියෙන් තරම් සුඛෝපභෝගී ගමන ආර්ය මාර්ගයේ යන්නට වෙන සමතහන් එක්කනම් අමාරුයි. ඒ සද්ධාවත් එක්ක කල්යාණ මිත්‍රවරුනි අපි එමු භාවනාවට වැඳුණු දේවල්, ඇලුණු දේවල්, වඩාත් බැඳුණු දේවල් වඩාත් ඇලුණු දේවල් වඩාත් මගේ කරගත්ත දේවල් එකේ දේවල් සජීවී වුණත් අජීවී වුණත් මා නැතුව පවතිවි ඒ දේවල් නැතුව මටත් ඉන්න පුළුවන් මගින් විය යුතු යමක් තිබෙනවා නම් පෙරලා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවි ඒ දෙය දයාවෙන් අනුකම්පාවෙන් ඉටු කරන්න පුළුවනි. දීත යමක් දෙන්න පුළුවනි. කලිත යමක් කරන්න පුළුවනි. ගනු දෙනුවක් නොවන ආකාරයට මේ කාරණය මෙනෙහි කරන්න බලන්න ඇලුණු බැඳුණු දේවල් හා පුද්ගලයන්ව යලි යලි හිතට නගාගෙන

කළ යුත්තේ කෙරෙනවා සොයා බැලිය යුතු දේ සොයා බලනවා දිය යුතු දේ දෙනවා පෙරලා ගැනීමක් ගැන අපේක්ෂාවක් නැහැ ගනුදෙන්නේ ගනුදෙනුවක් නම් කරලා ප්‍රතිඋපකාර කරන තුරු අපි සසරේ ඉන්නට ඕනේ ඒතන සසර සිටියේ කුයි එහි භයානකකම දකින්නේ උදව්වක් කර පෙරලා ස්තුතියක් පුණ්‍යානුමෝදනාව ප්‍රශංසාවක් හෝ උපකාරයක් බලාපොරොත්තු වීමේ භයානකකම එමෙන්ම ගැටුම් ඇති වුණු තරහ ඇති වුණු දේවල් පුද්ගලයන් සිහිපත් කරගන්න පුළුවනි මේ මොහොතේ එක්වරක් අපට රිදවපු කීපවතාවක් අපට රිදවපු නැවත නැවත අපට රිදවන පැහැදිලි දෙව්වා ඒ නිසා අපි දවසක යැත්තන්ගේ හිත රිදවන්න ඕනේ කියා සැලසුමක් හදන විට යැත්තනෙක් සංසාරේ ඉන්න ඕනේ අපිත් ඉන්න ඕනේ. අවදා ඒ සම්දෙනුව ඉවර වෙන්නේ. එහෙම අපේ හිත රිදවපු නිසා හිතනත්තගේ හිත රිදවල ලබන පුංචි සතුටක් ඇතිනේ. හැබැයි පුංචි සතුට විඳින්න විඳින දවස වෙනකල් මොනතරම් කරදර දුක් මේ සසර විඳිනවද? විඳිමින් විඳිමින් ඒවා විඳිමින්ද අර පුංචි සතුට ලබන්නට යන්න ඕනේ. කියන්න හිතන්න බැරි තරම් දාගන්න බැරි තරම් ඒ දුක් කරදර ලෙඩ දුක් කොටකට අත වනන්න ඕනේද පුංචි කුරිරු සතුටක් ලබන්නට නිදින්නට ඒ ගනුදෙනුවත් මෙතනම අත්හැර දාමු. සංසාර බිය ඇති කරගෙන බැඳීමේ ගනුදෙනුවයි ගැටීමේ ගනුදෙනුවයි මෙතන මේ මොහොතේම අවසාන කරන විට අපි ගණන් කරන්නට බැරි තරම් ප්‍රමාණ කරන්නට බැරි තරම් වේදනා කන්දකින් ලෙඩ කොටකින් වසංගත රාශියකින් සිත්වල ප්‍රමාණ ගණනකින් නිදහස් වෙනවා විමුක්තිය ලබනවා ස්පර්ශ කරන්නේ ඒ විමුක්ති සෝය ගැටීමේ ගනුදෙනුවයි බැඳීමේ ගනුදෙනුවයි නිමා කරපු මේ මොහොත මෛත්‍රියයි ඒ නිදහසත් සමග සසරක් හදාගන්නේ නැති සංසාර ගමනකට මුල පුරන්නේ නැති මෙතන මේ මොහොතේ නවතින නැවතුණු විට පමණක් අත්දකින්නට ලැබෙන ගැලවීම නිදහස විමුක්තිය අප තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගනිමින් ගැලවීමක් තිබෙනවා විමුක්තියක් තිබෙනවා ඒ තිබෙන්නේ අපේ ඇතේ ඒ ආත්ම විශ්වාසය සමග අපි මේ පටන්ගෙන තිබෙන්නේ යා හැකි ගමන සානිමා කළ හැකි ගමන බව දකිමින් මේ භාවනාව අපි මොහොතකට අවසන් කරමු මෙත් මගත් සමග මාස ගණනාවක් නිලඹ භාවනා මධ්‍යස්ථානයේ ආධ්‍යාත්මික තිවිනයත් එක්ක පැමිණි කල්යාණ මිත්‍රවරුනි මින් එහා ගමනක් තිබෙනවා නම් ඒ ගමනේ තනිවම තනිවම ගියා හැකි අපට හැකි පමණින් සම්පූර්ණ මම්මුලා නොවන නොමග නොයන මාර්ග සිතියමකුයි මේ වැටස්ථාන මාලාව අරහාම ලබා දෙන්නට උත්සාහ කළේ. මෛත්‍රිය බොහෝ කායික රෝගවලට වේදනා නාශකයක් සමහර කායික රෝගවලට මිත්‍යාවටම සුව වෙන දෙයක් එදිනෙදා ඇති වෙන සම්බන්ධතා ගැටලු වලට මෛත්‍රිය හොඳ විසඳුමක් ඒ ප්‍රතිඵල අත්දැකීමින් ජීවිතයේ ප්‍රශ්නයක් නොවේ විසඳුමක් කියන ජීවිතයේ ගැටලුවක් නොවේ පිළිතුරක් ජීවිතයේ ලෙඩක් නොවේ බෙහෙතක් කලුවරක් නොවේ ආලෝකයක් ඒ දැක්මත් එක්ක අපිට සංසාරේ ඉන්නත් පුළුවන් සංසාරේ යන්නත් පුළුවනි සංසාරයෙන් එතර වෙන්නත් පුළුවනි එතෙර වීම සඳහා මෛත්‍රිය ඒ අදිටනින් ඒ චේතනාවෙන් අපි මේ මෙත් මග අවසාන වැඩසටහනින් සමුගනිමු මේ වැඩසටහන් මාලාව පුරාවටම මෙසේ ඔබට සහ අපට ආමන්ත්‍රණය කරන්නට හැකි වුණේ මෙත්මග සංවිධානය කරන ඒ කල්යාණ මිත්‍රයන් නිසායි නිලබ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ගෞරවනීය මහත්ම මහත්මීන්ගේ ස්වේච්ඡා සේවය නිසායි ඒ කැපවීම නිසායි ඒ වගේම මේ සම්බන්ධීකරණය කරන ඔකේ ඉල්ලීම් වලට අහුම්කම් දෙන ඒ පිළිතුරු සපේන ඒ කල්යාණ මිත්‍රයන්ට මෙබඳු තාක්ෂණික හමුවීමක් සඳහා තාක්ෂණික උපකරණ පරිත්‍යාග කළ අන්තර්ජාල පහසුකම් සඳහා අනුග්‍රහය දක්වන Zoom තාක්ෂණය සඳහා අනුග්‍රහය දක්වන හැමදෙනාටම කෘතවේදීව අපි පුණ්‍යානුමෝදනා කරනවා සංසාරේ ඉන්න නොවේ මේ පින සංසාරේ යන්නට හේතු වේවා වාසනාව වේවා සමචම සිත ශාන්තිය සනසුල්ලක්ම වේවා